පෙර අත්බැව්වල නිපද වූ ශක්තිය මෙම භවයේ කය ඌනතාවයට පත් කරන්නේද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක දකින්න මෙහෙම එහෙම එකක් තියෙනවා. ඒක එක්තරා මට්ටමක්. ඒ කියන්නේ යම් කිසි කයක ඌනතාවයක් හටගන්නකොට ඒ වගේම අපි ළඟට තිබෙන රාග දේශ මොහ කියන මේවෙන් පුංචි ළමයාට ඔවේ අනුසය තියෙනවා. ඒතර පෙර භවයෙන් රාග මෙහාට පරිඋත්ථාන වශයෙන් නගා සිටවාගෙන උපදින්නේ නැහැ. රාග දේශ කියන ඒවා අනුසය විතරයි තියෙන්නේ. පෙර භවයේ මේ භවයේ කය හට ගන්නකොට මේ මිනිස් කයක් හට ගන්නවා නම් ඒක කවදාවත් පාපහිතකින් හටගන්න බෑ. පටිසන්ධි චිත්තේ පාපහිතකින් හටගන්න නැතුව ඒක පුණ්‍ය හිතක්ම වෙන්න ඕන. ධර්මාභෝධයක් ලබා ගන්න කෙනෙකුට නම් ත්‍රි හේතුක පටිසන්ධියකට හේතු වෙන ත්‍රි හේතුක පුණ්‍ය කර්මයක් වෙන්න ඕන. ඒ පුණ්‍ය කර්මයකින් මතුවෙච්ච ගති හිතක් වෙන්න ඕන. එහෙමනම් අන්නේම හිතක් ඇවිදිලා ඒ හිතෙන් උපන්න ඕන. ඒ උපදින දැන් පුණ්‍ය කර්මයක පුණ්‍ය චේතනාවක් පහළ වෙලා තියෙන වෙලාවක ප්‍රාණඝාත ආදී දස අකුසල් චේතනාවක් ඒ හිතේ නැහැ. ඒ මොහොතේ. හැබැයි අනුසය කියන කොටස තියෙනවා. අනුසය කියන්නේ නැවත අරමුණක් ආවොත් පාපේ මතුවෙලා පාප හිතක් මතුවෙන්න හේතු වෙන හේතු සාධකේ. ඒක නැති වෙන්නේ අරිහත් ඵලයටපත් වෙනකොට තමයි සම්පූර්ණ නැති වෙන්නේ. ආර්ය මාර්ගය තුල ප්‍රඥාවෙන් තමයි සමුච්ඡේද ප්‍රහාණය කරලා දමන්නේ. අනුසේ විනිද බෑ කිසිම සමාධියකින් බාහිර අයගේ බාහිර ක්‍රමයකින්. ඒකයි මෙතන තියෙන්නේ. ඉතින් පෙර භවයේදී මිනිස් ගතියකින් උපන්නා. ඉපදුන මිනිස් ගතිය කියන කෙනාට අර අනුසේ ඇතුව ඇසුරු කළොත් ඒ ගති නැගී එන જાතියේ කයක් ලැබෙනවා. රාගය ඇසුරු කරොත් රාගින් කුපිත කරන කයක් ලැබෙනවා. ද්වේෂය ඇසුරු කළොත් ද්වේෂයෙන් කුපිත වෙන කයක් හම්බ වෙනවා. ඒව පසුව ප්‍රවෘත්ති වශයෙන් වර්ධනය කර ගැනීම වෙන්නේ. ඒ නිසා ඒවට ප්‍රතිකර්ම වශයෙන් පුළුවන් ප්‍රයෝග සම්පත්තිය අරගෙන ඒ රාග දේශ කියන දෙක අපිට උපක්‍රමයෙන් නතර කරගන්න. එතකොට ඒක නතර කළොත් අපි අර උපක්‍රමශීලීව ගොඩනගා ගත්තා. රාග දේශ මානසිකත්වයෙන් විකෘති වෙච්ච ඒ ශරීර අසහනකාරීත්වයෙන් මිදිලා යනවා. ඒක උපන් උපතින් ආපු හරියේ තිබුණේ අනුසේ විතරයි. රාගේ පරිඋත්හාන වශයෙන් නැగిලා නම් ද්වේෂේ නැగిලා නම් තිබුණේ. ඔහු සතර පහත්වයක් වෙනවා. ඒ හිතකින් පහළලා මිනිස්සෙක් වෙන්නේ නැහැ කවදාවත්. මේක තේරුම් ගන්න ඕනේ මිනිස්සෙක් උනේ ඔය හේතුවෙන්. ඉතින් එතනින් ආපු කෙනා මෙලෝදී රාග ද්වේෂයන්ටපත් වෙලා ආසානකාරීත්වයක් ගොඩනැගිලා තියෙන්නේ. Taman විසින් ගොඩ නගාගත්ත නිසා. ඒකයි හේතුව. ගොඩ නගාගත්තේ නැත්නම් එහෙම එකක් වෙන්නේ නැහැ. පුංචි ළමයාට රාගයෙන් සත්‍යීමකුත් නැහැ, ද්වේෂයෙන් දැවීමකුත් නැහැ. යව තියෙන බොහොම පුංචි පුංචි දේවල්. ඒ ළමයාට එහෙම හැඟීම් නැහැ. පොඩි දෙයකට ගහගත්තා ගහගෙන ආයෙ රණ්ඩු වෙලා ආයෙ හිතයක් කරේ අද්දාගෙන ආයෙ සෙල්ලම් කරන්න යනවා. ඉතින් ලොකු වෙනසක් තියෙනවා මෙතන. ලොකු අය තරහ වුණොත් එහෙම නෙමෙයි. ඒක ජම්ම ජම්ම වෛරයක් කරගන්න පුළුවන්. ආයෙත් ආයෙත් එකතු වෙලා කතා කරන ගතියත් නැහැ. ඒකේ ස්වභාව තියෙනවා එහෙම. ඉතින් ඒතකොට මේ සැලපරුස ගතිය අපි හුරු කරගත් එක. පස්සේ අනුසේ වශයෙන් ඇවිදින් තිබුණා. අනුසේ වලට ක්‍රියාත්මක වෙන්න බෑ. පරිඋත්ථානෙවත් නැගී සිටින්න ක්‍රියාත්මක කරන තුරු මිසක්. ඉතින් අද රාගික ශරීරයක්, ද්වේෂයට ගෝචර වෙච්ච විදිය හැඩගැහිච්ච ශරීරයක් හැදිලා තියෙන්නේ රාග සහගත, දේශ සහගත අபிසංකාර නිපදෝපු නිසයි. නැත්නම් ඒකේ මූලික ස්වභාවයට කවදාවත් එච්චර බලවත් දෙයක් කරන්න හැකියාවක් නැහැ. උපන් ගති ලක්ෂණයට. උපන් ශරීර ස්වභාවයට. ඉතින් එතෙල්ල සමනය කරගත්තාම අර සුගතියගේ උපදින් තිබිච්ච සුගති චිත්තයක් තිබුණා. ඒ චිත්ත ස්වභාවය ඉන්නකම් මනසින් කය සමතුලිත කරගත්ත හැකි. අන්න එතෙන් සමතුලිත කරගත්තා නම් එයාට පුළුවන් ආර්ය මාර්ගයට බාධාවක් නැති ප්‍රඥා පහල කරන පරිසරය හදාගන්න. ඒ පරිසරය හදාගෙන කටයුතු කළොත් නිවන් අවබෝධ කරගන්න ඒ ටික ඇති. හැබැයි සියලු ආකාරයෙන්ම කය වේදනා සිඳෙන්නේ නැහැ. මොකද ඒ වල කර්ම වේගයෙන් තමන් විසින් පෙර භවයෙන් ගినాපු හරියෙන් උරුම කයේ ස්වභාවය. ඒ දුක් වේදනා තියෙනවා. අවුවේ ගියොත් පිච්චෙනවා. ගින්දරට පිච්චෙනවා රිදෙනවා. කවුරු හරි ගැව්වොත් කෝටුවකින් ගැව්වා රිදෙනවා. කැපුවොත් කෙටුවොත් දැවෙනවා පිච්චෙනවා. ඒක හරි අමාරුයි. ඒ ඔක්කොම තියෙනවා. රිදෙන ඒවා. දුක් වේදනා එනවා. කායික. ඒවා වලකින්නේ නැහැ. අන්න ඒවා තමයි කර්ම විපාකයෙන් කයට හිමි ඒවා. පෙර භවයෙන් ගినాපු කයේ හැටි. රාගය, දේශය කියන ඒවා. අපි ඉතින් ගොඩනගා ගත්තම බලවත් කරගත් ඒවා තියෙනවා. නැත්නම් පුංචි ළමයාගේ මනසේ තියෙන රාග, දේශ වාගේ තමයි සාමාන්‍ය தත්ත්වය. ඒවා ඇත්තට බලවත් ඒවා නෙමෙයි.